රාණි රාජපක්ෂ මහත්මිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔව් ඉහි ඇහෙනව නේද ඇහෙනවා ඇහෙනවා ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මම ප්‍රශ්නයක් අහන්න අවසර ඉල්ලනවා ඔබ වහන්සේගේ මේ දේශනාවලිය මුල ඉඳලම මම අහගෙන හිටියේ නෑ පස්සේ තමයි මුල් මුල් දේශනා ශ්‍රවණය කළේ එතකොට ස්වාමීන් වහන්සේ මට මට පුඩි මේ ප්‍රශ්නයක් ඇති වුණා ඒක දැන් ඇහුවට කමක් නැද්ද මේ විඥාන පත්‍යා එහි විඥාන පත්‍යා නාම රූපම් කියන එක මොකද මහා නිදාන සූත්‍රයේ තියෙනවානේ විඥාන නාම රූප මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක්. ඔව්. දැන් එතකොට ස්වාමීන් වහන්සේ අන්න එතන දැන් විඥානයේ නාම රූප හැදෙන හැටි තේරෙනවා. ආපහු නාම රූපයෙන් විඥානය හැදෙනවා කියන්නේ අර චක්කින්ච පටිච්ච රූපේච. ඔව්. අතිංගිත සූත්‍රයේ විදිහ ඒ විදිහ නේද? ඒ විදිහට තමයි. ඔව්. දැන් බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුපාදයේදී ප්‍රත්‍ය ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න මේ හේතුයෙන් මේක හටගන්නවා කියන එක පෙන්නනවා. අනික් අතට ඒ ධර්මයම මුල් ධර්මයට ප්‍රත්‍ය වෙනවා. එතකොට විඥාන පත්‍ය නාම රූපම් වගේම නාම රූප පත්‍ය නැවත විඥානක්. එතකොට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. මේක එක්තරා ජාලයක්. මේක රේඛීය ක්‍රමයක් නෙමෙයි. රේඛීය ක්‍රමයක් කියන්නේ එකතරකින් පටන් අරන් එකතරකින් නිමා වෙන සරල රේඛාවක් නෙමෙයි. මේක එක්තරා ජාලයක් හැටියට, චක්‍රයක් හැටියට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ. ඒ නිසා අර සත්වයාගේ සංසාර ප්‍රවෘත්තිය දැක්වීම සඳහා මේ කරුණු ගොනු කරනකොට එකින් එක එකින් එකට සම්බන්ධ වෙලා ඉදිරියට යන හැටි පෙන්වන්නේ. ඒ වගේම ඒවා අනිත් අතට ආපස්සට වගේම තව බොහෝ හේතු ප්‍රත්‍යයන්ට මේවා එක තැනකදී සම්බන්ධ වෙනවා. ඒ හැම තැනකදීම ජාල වශයෙන් සම්බන්ධ වෙනවා. සමූහ වශයෙන් සම්බන්ධ වෙනවා. ඉතින් අපේ රේරුකාණේ මහානායක හඳුරෝ ඒක පැහැදිලි කරන්නේ මේවා මේ එක හේතුවකින් සිද්ධ වෙන ඒවා නෙමේ හේතු ප්‍රත්‍ය බොහෝ ගණනකින් සිද්ධ වෙන්නේ. බහු හේතුක ධර්මතාවයක් තමයි පටිච්චසමුප්පාදේ. නමුත් ඒ බහු හේතුක ස්වභාවය මෙතනදී පැහැදිලි කරන්න ගියොත් එහෙම අහන මනුස්සයාට මොකක්වත් තේරුම් ගන්න බැරි ඉමක් කොනක් නැති පටලවිල්ලක් වෙනවා. එහෙම නොවි අහන පුද්ගලයාට ශ්‍රාවකයාට මේක පැහැදිලිව වෙන්කොට හඳුනා ගැනීමේ පහසුව සඳහා තමයි තථාගතයන් වහන්සේ මූල හේතු ප්‍රධාන හේතු පමණක් දක්වමින් මේ පටිච්චසමුපාදය දේශනා කරන්න කියන බව. ඒ නිසා විඥාන පත්‍ය නාම රූපං විඥානය නිසා නාම රූප හට ගන්නවා වගේම නාම රූපේ නැවත විඥානය හට ගන්නට ප්‍රත්‍ය වෙනවා ඒක ඔබතුමිය අර සඳහන් කළා වගේ මදුපිණ්ඩික සූත්‍රයේ කියවෙන ආකාරයට අසත් රූපයත් හේතු කොටගෙන චක්කු විඥානය හට ගන්නවා එතකොට ඇස කියලා කියන්නේ රූපය කියලා කියන්නේ රූප ඊළඟට මනෝද්වාරය කියලා කියන්නේ නාම. එතකොට මේ නාම රූපවල ක්‍රියාකාරීත්වය නිසා තමයි අභිනව චක්කු විඥානය ජනිත වෙන්නේ. එතකොට සෝත ඝානාදී අවශේෂ විඥානයනොත් ඒ විදිහයි. එතකොට මනෝ මනෝ විඥාන අපිට නොඑක් දේවල් හිතෙන්නේ කල්පනා වෙන්නේ ඒවත් ඒ විදිහම තමයි. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ එතන තින්නා සංගති පස්සෝ කියනවනේ. එතකොට පස්සවල ඉඳලා අර විදිහටම වේදනාවගෙන යනවා. එතන අපේ සම්ප්‍රදායානුකූල මේ මේ චක්‍රය අඩු වෙන්නේ සලආයතන විතරයි නේද? නාම රූප ඊළඟට පස්ස වේදනා ඒ විදිහට යන්නේ නේද? ඔව් ඒ කියන්නේ දැන් සලආයතන නිසානේ දැන් ස්පර්ශය හටගන්නේ. ඔව් නාම රූප ඊට පස්සේ සලආයතන. සලආයතන හේතු කොට සලආයතන නැත්තම් අපිට අර චක්කුසෝතාදී විඥානයන් ජනිත වෙන්නට විදිහක් නැහනේ. ඔව් එතකොට පස්ස වේදනා ඒ විදිහටම යනවා නේද? එතනින් හැට ක්‍රියාත්මක වෙනවා. එතකොට පස්ස දැන් අපි අපි මේ දේශනාවල මුලින් පැහැදිලි කළා ඔබතුමියට ඉඳ තියෙන වෙලාවක ඒ ටිකත් අහන්න දැන් විඥාන පත්‍යා නාම රූපං අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥාන සංඛාර පත්‍යා විඥානං කියන්නේ ප්‍රතිසන්දි විඥාන ප්‍රතිසන්දි විඥානේ ජනිත වුණාට පස්සේ නාම රූප සලායතන පස්ස වේදනා කියන තැනට එනකම්ම රහතන් වහන්සේටවත් බුදුහාමුදුරුවන්ටවත් ඒ කොටස නවත්තන්න බෑ. ඒක ඒක పూర్ව හේතුන්ගේ ඵල ධර්ම හැටියට තමයි ඒ ටික ජනිත වෙන්නේ. ඊට පස්සේ ඵල ධර්මයන් පාදක කොටගෙන ඵල ධර්මයන් හේතුව බවට පත් වෙලා නැවත හේතුන් සම්පාදනය කරනවා. එතන ඉඳලා වේදනා පත්‍ය තණ්හා අන්න අභිනව හේතු ජනිත කරනවා. එතකොට අභිනව හේතු ජනිත කළොත් එතනින් එහාටත් මේක බන්ධනය වෙනවා. එතකොට එහෙම බන්ධනය නොවි අපට දැන් අර పూර්ව අවිද්‍යාව නිසා අපේ ප්‍රතිසන්දි විඥානේ ජනිත වුණා. දැන් අපිට කරන්න දෙයක් නැහැ. එතනින් එහාට නාම රූප සලආයතන පස්ස වේදනා දැන් ওই ටික අපි අපි අත්දකිනවා හැම මොහොතකම. දැන් අපිට කරන්න පුළුවන් වෙන්නේ වේදනා වලින් එහාට තණ්හා උපාදාන ආදී ක්‍රියාත්මක නොවි මේක කොහොමද ලෙහා ගන්න කියන තැන තමයි අපි මේ මනස පුහුණු කිරීම තුළින් උත්සාහ කරන්නේ. එහි ස්වාමීන් වහන්සේ එතනනේ දර මදුපින්ඩික සූත්‍රයේ තියෙන යම් වේදීති තං සංජානාති සංජානාති. ඔව් මදුපින්ඩික සූත්‍රයේ ඔව්. ඉතක්කේති ඉතංග පපංචේති ඒ අර සමස්ත ක්‍රියාවලිය කොහොමද පටලැවීමෙන් යන්නේ කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ. ප්‍රපංච දක්වන. ඔව්. එතනින් කඩා ගන්න තමයි අපි උත්සාහ කරන්න ඕන නිසා. උත්සාහ කරන්නේ. ඔව්. තේරුණා ස්වාමීන් වහන්සේ ගුණසිත බුදු නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. ඒ දරසබ්බේ